නැති වෙලා යනවා. බලන්න බහුසුත භාවයේ තියෙන කේ වටිනාකම. ඊළඟට ඕන්න තරහක් එනවා. බහුසුත භාවයේ නැති කෙනා ඕන්න තරහ ආපු ගමන් එයා කේන්ති අරගෙන ඒකට ඒ ඔස්සේම යනවා. නමුත් බහුසුත භාවයේ තියෙන කෙනා තරහ එනකොට ඕන්න මෛත්‍රී පුරුදු කරනවා. දැන් බලන්න මෛත්‍රිය පුරුදු කරනවා කියලා කියන්නේ දැන් එකපාරම අපිට දැන් තරහක් ඇති වුණාම ඒක නැතිකත් දැන් අපිට සාමාන්‍ය හැම වෙලෙම ওই තරහ ඇති වෙනවනේ. තරහ ඇති වෙනකොට බහුසුතභාවයේ තියෙන කෙනා කොහොමද හිතන්නේ? එයා හිතන්නේ දැන් තරහ ඇති වෙන පුජ්‍යලයාගේ එක හොඳක් කල්පනා කරනවා. දැන් අපි තරහ ගන්න ඕනම කෙනෙකුගේ පින්න තුන එක හොඳක් වෙනවනේ. නේද? හොඳට කල්පනා කරලා බැලුවොත් දැන් අපි සමහරවල් තරහ ගන්න බොහෝ සෙයින් නෝන මහත්යත් එක්ක තරහ වෙනවා. මහත්යා නෝනත් එක්ක තරහ වෙනවා. දරුවොත් එක්ක තරහ වෙනවා. කේන්ති ගන්නවා. ඊළඟට අසල්වාසීත් එක්ක තරහ වෙනවා. ඉතින් ඒ අයගේ ಗುಣ කල්පනා කළොත් ಗುಣ ඕන තරම් තියෙනවා. අර බහුසුත භාවයේ තියෙන කෙනා අර තරහ ඔස්සේ යන්නේ නැහැ. අනේ මෙයා මට මේ විදිහට කරාට මේ විදිහටත් කළා තියෙනවනේ. අර ගුණේ සිහිපත් කරගන්නවා. ගුණේ සිහිපත් කරගන්නකොට අර තරහ යටපත් වෙලා යනවා. බං බහුසුත භාවයේ තියෙනකොට හරීම පහසුයි මේ ගමන යන්නේ. ඒ නිසා පින්නතුනේ බහුසුත භාවයේ කියන එක අත්‍යවශ්‍යයි. මේ නිවන් ගමන යන්න. එහෙම නැත්නම් කවදාකවත් මේ නිවන් ගමන යන්න පුළුවන් කම නැහැ. දැන් බෞසුත භාවයේ නැති කෙනා වුණ ඊර්ෂියාවක් වෙනකොට ඊර්ෂියාවට යට වෙනවා. ඒ දන්නේ නැනි ප්‍රතිප්‍රහාර එල්ල කරන්න තමන් ළඟ ධර්මයේ නැහැ. ඊළඟට එකට එක කරන්න දැන් කෙනෙක් කරනකොට තමොත් එකට එකට කරනවා. මොකද තමන් ඒකට කරන්න ඕන දේ තමන් දන්නේ නැහැ. කෙලෙස් වලට යට වෙනවා. කවුරු හරි බැන්නොත් බයිනවා. ගැහුවොත් ජහනවා. අන්න ඒ විදිහේ සංකල්පයක් තමයි ඒ වගේ දේවල් තමයි පුරුදු කරන්නේ. ඉතින් අපිට කවදාකවත් පිළිසරණක් හදාගන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් පින්වත් හැමදෙනාම බොහොම වාසනාවන්තයි මේ ධර්ම ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා පින්නතුනේ මේ පින්නතුලන් ඔය දේවල් ඉගෙනගෙන ඇති. මම මේ කියන්නේ ඉගෙන ගන්න එපා කියලා නෙවෙයි. නමුත් අපේ සාංශාරික ජීවිතේටම ලොකුම පිහිටක් වෙන්නේ මේ ධර්මය ඉගෙන ගැනීම තුළින්. ඒ නිසා පින්නතුල්ලා හැකි තාක් තුරට මේ ධර්ම ඉගෙන ගන්න මහන්සි ගන්නට ඕන. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා ජීවිතය ධර්මයෙන් ආරක්ෂා කරගන්න අවශ්‍ය වෙනවා ධර්ම ඥානය නැත්තම් බෞසුත භාවය. ඒතර මේ බෞසුත භාවය ඇති වෙනකොට අර අපි මුලින් කියපු විදිහට අකුසලම් පජහති අකුසල් අතහරිනවා. කුසලම් භාවේති කුසල් ලං කරගන්න ඕන. ඊළඟට සාවජ්ජං පජහති. ඒ කියන්නේ වැරදි දේ අතහරිනවා. අනවජ්ජං භාවේති නිවැරදි දේ ලං කරගන්න. පුරුදු කරනවා. ඊළඟට පින්නතුනි සුද්ධං අත්තානම් පරිහරති. බොහෝම් පිරිසුදු ජීවිතයක් ගත කරනවා. ඒ නිසා ධර්මයේ කොහොම හරි ඉගෙන ගන්නට අපි මහන්සි ගන්නට ඕන. ඒතුළු දැන් අපේ ජීවිතය ආරක්ෂා වෙන කාරණා හතරක් අපි දැනගත්තා. මේක පින්නතුනේ ජීවිතෙන් කවදාකවත් අයින් කරන්න එපා. ඔළුවේ මේ காரணා හතර අමතක කරන්නම එපා. අමතක කළේ නැත්නම් අනිවාර්යෙන් පිළිසරණක් හදාගන්න පුළුවන්. මොනවද? ශ්‍රද්ධාව, ලැජ්ජාව, බය සහ බහුසුතභාවය. ඊළඟට තවත් காரணා තුනක් තියෙනවා. ඒ තමයි ඊළඟට අපේ ජීවිතය ධර්මයෙන් ආරක්ෂා කරගන්න අවශ්‍ය කරනවා වීරිය. වීරිය කියලා කියන්නේ මොකද්ද? වීරිය කියලා කියන්නේ දැන් මේ බාහුව බලෙන් නැත්නම් අතේ පයේ හයියට නෙවෙයි. මෙතන වීරිය කියලා කියන්නේ. වීරිය කියලා කියන්නේ සිතවිල්ලක්. වීරිය කියලා කියන්නේ මොකද්ද? සිතවිල්ලක්. දැන් බලන්නකෝ මේ ඔක්කොම සිතවිලි තමයි. මනෝ පුබ්බංගමා ධම්මා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ ඇත්තට මේ මනස තමයි හැම දෙයකටම ප්‍රධාන වෙන්නේ. අපි හිතමු දැන් මෙතන ඉන්න කෙනෙක් මම වට්ටනවා කියලා කියනවා. දැන් ඔය ගොඩක් අය කියන්නේ අනේ මාව වට්ටලා ඉන්නේ කියලා. වට්ටලා ඉන්නවා කියලා කියන්නේ එයා සිතුවිලි වලින් වට්ටනවා. නේද? නංගනවා කියලා කියන්නේ මොකක්ද? එයා සිතුවිලි වලින් නංගලා තියෙනවා. එයා එයා මේ தත්තට ඔසවාට ඇදුවේ කියලා කියන්නේ 아무තු දෙකින් උස්සලා තියනව නෙවෙයිනේ. මේ සිතුවිල්ලකින් උස්සලා තියෙනවා. එතකොට පින්නතුණු වීරිය කියලා කියන්නේ සිතුවිල්ලක්. දැන් බලන්න බෝධිපාක්ෂික ධර්මවල අට තැනක මේ වීරිය සඳහන් වෙනවා. සතර සම්මා ප්‍රධානවල වීරිය සඳහන් වෙනවා. සතර ඉර්ධිපාදවල වීරිය සඳහන් වීරිය ඉර්ධිපාදය. ඊළඟට ඉන්ද්‍රිය ධර්මවල විරිය ඉන්ද්‍රිය සඳහන් වෙනවා. බල ධර්මවල විරිය බලය සඳහන් වෙනවා. ඊළඟට පුනිතු බොද්ධංග ධර්මවල අ විරිය සම්බොද්ධංගය සඳහන් වෙනවා. ඊළඟට ආර්ය ශ්‍රාංක මාර්ගයේදී සම්මා වායාම කියලා කියන්නේ මේ වීරිය. එතකොට බලන්න මේ වීරිය නැතුව මේ ගමන යන්න පුළුවන්ද? බෑ. එතන මේ වීරිය කියන එක නැතුව පින්නතන මේ ලෞකික ජීවිතේ සාර්ථක කරගන්නත් බෑ. ලෝකෝත්තර ජීවිතේ සාර්ථක කරගන්නත් බෑ. එතන වීරිය කියන එක අත්‍යවශ්‍යයි. දැන් බලන්න මේ ලෞකික ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් මේ උත්තාන සම්පදාව නැතුව නැගී සිටි වීරිය නැතුව පුළුවන්ද? බෑ. දැන් කම්මැලිය හැමදාම එකම තැන. ඒ වගේ තමයි මේ ලෝකෝත්තර දිනුව ඇති කර ගන්නට අනිවාර්යෙන් වීරිය අවශ්‍යයි. වීරිය කියලා කියන්නේ පින්නතුනේ මේක හොඳට මතක තියාගන්න ඕන. දැන් අපි පන්සලකට යනවා. පන්සලට යන්නේ මොකටද? කුසල් කරන්න. මේ සමහර කුසල් කරගන්න කියලා කරන්නේ මොනවද? අකුසල්. හැබැයි දැන් බලන්න ඕන කෙනෙකුගේ ඇඳුම ගැන පේනවා. අර ඇඳලාවිල්ලා තියෙන එක ඔන්න අකුසල්. වැඩක් නෑනේ නේද? දැන් ඒ වෙලාවේ තමන්ගේ කාර්ය ඉෂ්ට කරගන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. ඊළඟට කෙනෙකුගේ කතාවක් අර බලන්න පන්සලට ඇවිල්ලා කතා කරන විදිය. ඒවත් එතකොට ඒක අපි නිකන් අකුසලයට වැටෙනවා. එහෙමනේ අපි දක්ෂ වෙන්න ඕනේ දැන් බෝධි පූජාවක් තියන්න කියත්. ඊළඟට පන්සලට ගියත් භාවනාවකට ගියත් අපේ හිතට රාග දේශ මෝහ ඇතිවෙන්න අපිට නොදී හිතේ අලෝභ අදේශ අමෝහ ඒ කාලය තුල පවත්වා ගන්නවා නම් අන්න යාට වීර්යය තියෙනවා එහෙම නැති කෙනෙකුටවත් ওই වීරිය නැහැ. අපි දැන් අර සමිතිය වැඩ කරනවා මේ සමිතිය වැඩ කරනවා පන්සලෙන් මේ මේ මේ විදිහට මහදායක තමයි මහදායකයා කියලා ඒවා කුසල් නෙවෙයි. ඒවා තුලින් කුසල් ඇති කරගන්න පුළුවන්. හැබැයි ඒවා තුලින් අද බොහෝ දිනක් රැස් කරගන්නේ මොනවද? අකුසල්. ඇයි අරයාගේ මෙයාගේ අදකුද හොයනවා කියන්නේ තනිකරම අකුසල්. එහෙමනම් පින්නතුනි Taman දක්ෂ වෙන්න ඕන මේ වීරිය කියලා කියන්නේ අකුසල ධර්මයන් එනකොට ඒවා යටපත් කරලා දාන්න පුළුවන් නම් අන්න වීරියවන්තේ. කුසල ධර්මයන් හොඳට උත්පාදනය කරගන්න පුළුවන් නම් අන්න වීරියවන්තේ. එනිසා මෙන්න මේ කියන වීරිය අවශ්‍යයි ජීවිතය ධර්මෙන් ආරක්ෂා කරගන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කළේ දින 7කින් උනත් නිවන් දකින්න පුළුවන් කිව්වා. හැබැයි කාරණා තුනක් තියෙන්න ඕන කිව්වා. මොනවද? ආතාපි, සම්පදානෝ, සතිමා. ඒ කියන්නේ සිහියයි නුවණයි වීරියයි. ඒකෙත් අංක එකට කිව්වේ මොකද්ද? වීරියාතාපි කියලා කිව්වේ. ඒතර බලන්න දින 7කින් වුණත් නිවන් දකින්න පුළුවන් මේ වීරිය හරියට තියෙනවා නම්. එහෙනම් පින්නතුල්ලා මේ වීරිය හොඳට ඇති කර ගන්න ඕන. ද වීරිය කියන්නේ මොකද්ද කියලා මෙයාට තේරුණා. එහෙමනම් මේ වීරිය හොඳට දියුණු කරගන්න. එතකොට ඔය ජීවිතේ ධර්මෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. ඊළඟට පින්නතුනේ ඊළඟ කාරණේ තමයි සිහිය. දැන් බලන්න මේ සිහිය කියලා කියන්නේ මේක අවශ්‍යම දෙයක් මේ ගමනට. දැන් අපේ බෞද්ධයෝ භාවනා කරනවා කියලා මොකද්ද කරන්නේ? භාවනා කරනවා කියලා කරන්නේ මේ සිහිය දියුණු කරන එක. නේද? භාවනාක් දැන් උස්මරැල්ලට අපි සිහිය තියාගෙන මේ සිහිය දියුණු කරන එකනේ කරන්නේ. දැන් අපේ ජීවිතේ ගත්තොත් අපෙන් වැඩියෙන් අකුසල් සිද්ධ වෙලා තියෙන්නේ මේ සිහිය නැතිකම නිසා. දැන් බලන්න කෙනෙක් අසංවරව යනවා අපි සාමාන්‍යයෙන් කතාවටත් කියන මෙයාට සිහිය නැද්ද දන්නේ කියලා. නේද? මේ වගේ වැඩ කරන්න. අර බලන්න සිහිය නැති වුණාම මොනවද කරන්න කියලා Taman දන්නේ නැහැ. ඒ නිසා මේ සිහිය කියන එක හොඳට තියෙන්න ඕන. දැන් සතර සතිපට්ඨාන වලින්ම කරන්න පින්නතුනේ සිහිය දිනු කරන එක. දැන් කායානුපස්සනා කියලා කියන්නේ ඉතින් ඔබ නොඑක ආකාරයෙන් බෙදලා තියෙනවා. භාවනා රාශියක් 14ක් අතර තියෙනවා. හැබැයි උදේට කල්පනා කළ බැලුවොත් මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? කය පිළිබඳව සිහියෙන් ඉන්න උගන්නනවා. වෙන මොකුත් නෑ උතන. වේදනානුපස්සනාව කියලා කියන්නේ මේ විඳීම් තියෙන නොයෙක් විඳීම් සැප විඳිනවා, දුක් විඳිනවා. මොනවා වින්දත් ධර්මයේ දන්නේ නැති කෙනා සිහිය නැති කෙනා අකුසල් තමයි කරගන්නේ. සැපක් විඳිනකොට කුසලයක් ඇති වෙනවද? නෑනේ රාගය ඇති වෙන්නේ. ඇලීම ඇති වෙනවා. ඊළඟට දුක් වේදනාවක් නම් අනේ අනේ කියලා තැවෙනවා අන්න දෝමනස් වැඩ කරන. එතකොට බලන්න සැපක් වින්දත් අකුසල්, දුකක් වින්දත් අකුසල්. සිහිය තියෙන කෙනා සැපක් වින්දත් කුසල් රැස් කරනවා. ඊළඟට දුකක් වින්දත් ඒකක් කුසලයට හරවනවා. එතකොට බලන්න සිහියමයි අවශ්‍යයි. භාවනාවෙන් පින්නතුනේ ඒක හොඳට ඔළුවේ තියාගන්න වෙන මොනම දෙයක්වත් දිනු කරන්නේ නැහැ සිහියයි දිනු කරන්නේ වේදනානුපස්සනාව කියලා කියන්නේ මේ විඳීම් පිළිබඳව සිහියෙන් ඉන්න උගන්වනවා. චිත්තානුපස්සනාව කියලා කියන්නේ මේ සිත පිළිබඳව සිහියෙන් ඉන්න. දැන් සරාගං වාචිත්තං සරාගං චිත්තංති පදානාති කියලා කියන්නේ. ඒ කියන්නේ රාග සහිත සිතක් නම් ඒක රාග සහිත සිතක් කියලා දැනගන්නවා. සිහියෙන් ඉන්නවා. එතකොට බලන්න මේ සිහියම තමයි මෙතන කියන්නේ. ඒ නිසා පින්නතුන් සිහිය නැතුව නිවනක් නැහැ. ඒ නිසා සිහිය දිනු කරගන්නට ඕන. හරියට මේක දොරට පාලකෙක් වගේ. දැන් ඉස්සර රජවරුන්ට පින්නතුනේ දැන් රාජ්‍ය තමන්ගේ විජිතය ආරක්ෂා කරගන්නට රටේට තාප්ප දාලා එක දොරටුවක් තියෙනවා. දක්ෂ දොරටු පාලකෙක් ඉස්සර තියලා තියෙනවා. ඒතර මේ දොරටු පාලක ළඟට කෙනෙක් ආපුවාම එයාට කෙනා දැක්ක ගමන් තේරෙන්න ඕන මෙයා මේ රාජ්‍යයට මිතුරෙක්ද හතුරෙක්ද කියන එක. අන්න ඒ වගේ දක්ෂ දොරටු පාලකෙක් වගේ කියන මේ සිහිය. දැන් බලන්න අපේ මේ ඇස කන නාසය දිව ශරීරයෙන් නොයෙක් ඒවා ඇතුල් වෙනවා. ඉතින් අපේ මේ සිත අපි හිතමු හොඳ 100ක් තියෙනවයි කියලා අපේ මේ සිතට සිතේ සිතේ සිතේ වැඩ කරන චෛත්‍යකයක් නෙති මේ සිහිය කියන්නේ. ඒතර හොඳ දොරටු පාලකෙක් ඉන්නවා නම් අපේ මේ ඇසෙන් කනෙන් නාසයෙන් වැරද්දේවල් ඇතුල් වෙන්න දෙයිද? ඇතුල් වෙන්න දෙන්නේ අපේ ඉන්ද්‍රිය ඉබේම සංවර වෙනවා. ඒතර බලන්න ඉන්ද්‍රිය සංවර වෙනවා කියලා කියන්නේ කයෙන් වචනයෙන් සිතින් අපි වැරදි කරන්නේ නැහැ නේද? එහෙනම් සතර සතිපට්ඨාන වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙනවා. නිවන ලං වෙනවා. එහෙමනම් පින්නතුන සිහිය කියන එක අත්‍යවශ්‍යයි අපේ මේ ජීවිතයට ධර්මයෙන් පිළිසරණක් හදාගන්න. හැබැයි සිහිය ඉබේ දිනු වෙන්නේ ඒ සඳහා දන්න ක්‍රමයකට විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලට පුළුවන් විදියට ටික ටික හරි භාවනා කරන්න ඕන. අද පින්නතුනි නිවන් දකින්න බෑ භාවනා කරන්නේ නැතුව. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් උන්වහන්සේ දැන් මෙතන උන්වහන්සේ ධර්ම දේශනා කළා නම් මේ හැම හැම කෙනෙකුගේම සිත දිහා දකිමින් තමයි උන්වහන්සේ බණ කියන්නේ. ඉතින් මේ අහන හැමෝටම හිතන අනේ මටයි බණ කියන්නේ. ඉතින් හොඳට අවබෝධ වෙනවා. අද ඒ වගේ අවස්ථාවක් නැහැ. ඉතින් අද ධර්මය සාක්ෂාත් කරගන්නවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා නම් සමාධියක් තුළින් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න ඕනේ. ඒ සඳහා අපි භාවනා කරන්නම ඕන. ඊළඟට පින්නතුනි ජීවිතයේ ධර්මයෙන් පිළිසරණ හැවෙන අවසාන කාරණය තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ අපට තියෙන ප්‍රඥාව නෙවෙයි. මෙතන කියන්නේ උද්‍යත්තගාමිනී පඤ්ඤා ඇතිවීම නැතිවීම පිළිබඳව අපට අවබෝධයක් තියෙන්න ඕන. දැන් මෙතන මේ පිරිසක් ඉන්නවානේ. ඉතින් අපේ ජීවිතය අපි කල්පනා කරලා බැලුවොත් හැමදාම එක විදිහට තියෙන්නේ නේද? දැන් දිව්‍ය ලෝකය නම් එක්තරා වයස් සීමාවක පහළ වෙන ඒ විදිහටම චුත වෙනකම්ම තියෙනවා. නමුත් මෙහෙ එහෙම නෙවෙයිනේ. හොඳට නුවණින් අර සිහිය තියෙන කෙනෙකුට නම් මේක හොඳට මේක වෙනස් වීම පේනවා. අපේ ජීවිතේම ගන්න බලන්න. අපි කොහොමද අවුරුදු 10 15 ගත කරේ? අද කොහොමද? ඊළඟට අවුරුදු 20 30 ඊළඟට 40 50 ඊළඟට පින්නතුනි දන්නේම නැ මේක අභාවයටම ගිහිල්ලා විනාශ වෙලා යනවා. ඉතින් මේ පිළිබඳව අපිට නුවණ ඇති කරගන්න බැරිද? පුළුවන්. මේකට තමයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. මේ අනිත්‍ය වෙලා යන දේවල් අනිත්‍ය වෙලා යනවා කියන නුවණක් එයාට තියෙන අන්‍යා ප්‍රඥාවන්තේ. මේකේ මේ කියන්නේ උගත්කම නෙවෙයි දැනුම නෙවෙයි. සමහර වෙලාවට මල පොතේ අකුරක් බැරි කෙනාට මේ ප්‍රඥාව තියෙන්න පුළුවන්. ඒ නිසා මේක අපි හොඳට දිනු කර ගන්න ඕන. මෙන්න මේ ප්‍රඥාවක් තියෙනවා නම් අපේ ජීවිතයට ලොකු පිළිසරණක් හදා ගන්න පුළුවන්. දැන් බලන්න පින්නතුට මේ කාරණා හත ගැන කල්පනා කළොත් ඕනම කෙනෙකුට සාම් දෘෂ්ටිකව මේ මොහොතේම තේරෙනවා මේ කාරණා හත ජීවිතයට ගලප ගන්න පුළුවන් නම් සන්තෝෂයෙන් ඉන්න බැරිද? සැහැල්ලුවෙන් ඉන්න බැරිද? පුදුම සැහැල්ලුවකින් ඉන්න පුළුවන්. දැන් බලන්න අපි මේ ජීවත් වෙන මේ පුංචි කාලේ මේ බත් වේල් 50000ක් විතර කන්න මේ ජීවත් වෙන මේ කෙටි කාලේ අපි සමහර වෙලාවට ලොකු කණ්ඩක් ඔළුවේ තියාගෙන ජීවත් වෙන්නේ. සමහරුන්ගේ ජීවිත ගත්තොත් හරීම බරෙන් තමයි ජීවත් වෙන්නේ. ඇති දෙයක් නැහැ. බොහොම කෙටි කාලයක්. ඒත් Taman දැන් අපට අවුරුදු 80ෙම මැරෙනවා. 100ෙම මැරෙනවා කියලා විවස්ථාවක් පැනවීමක් තියෙනවා නම් දැන් මේ බණ අහලා යනකොට බණ කියලා යනකොට මැරෙන්න පුළුවන්. ඒ වගේ අවිනිශ්චිතම අවිනිශ්චිත ජීවිතයක් අපි ගත කරන්න. එහෙමනම් මේ ජීවිතයේට ලොකු පිළිසරණක් හදාගන්න මේ කියන කාරණා ටික කොහොම හරි පුරුදු කරන්න අද අදිෂ්ඨාන කරගන්නට ඕන. මොනවද? සද්ධාව, ඒ වගේම ලැජ්ජාව, ඒ වගේම බය. ඒ බය ලැජ්ජා කියලා කිව්ව අකුසල් කරන්ද ලැජ්ජා බය වෙන්න ඕන. ඊළඟට බහුසුත භාවය, ඊළඟට වීරිය ඊළඟට සිහිය ඊළඟට ප්‍රඥාව එහෙමනම් මේ පින්වත් හැම දෙනාටම මේ ලැබපු ජීවිත වාසනාවන්ත ජීවිත බවට පත් කරගන්නට ඒ වගේම පරිපූර්ණව ධර්මයෙන් ආරක්ෂාවක් ලබා ගන්නට මේ කාරණා තමන්ගේ ජීවිතයට ගලප ගන්නට ලැබේවා ඒ ලබා ගැනීම පිණිස මේ ධර්ම දේශනාව උපකාර වේවා කියලා අපි ආශිංසන ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන දීපාල් නිරෝචන් පෙරේරා මහත්මයා ඒ වගේම නිමාලි පෙරේරා මහත්මාව බොහෝම සදරපත් වන්නට ඕන. ඉතින් මේ පින්නතුන්ලාගේ විශේෂ බලාපොරොත්තුව තමයි අභාවයටපත් නිමාලි මහත්මියගේ පියාණන් වන බන්සේන සමර වික්‍රම ඒ පියතුමාණන්ට පින් අනුමෝදන් කිරීම එනිසා ඒ පියතුමාණන් ප්‍රදාන සංචාරගත සියලුම ඥාතින් මේ පිනදක සාදු සාදු කියා මේ පින අනුමෝදන් වෙත්වා කියලා අපි පින් දෙමු. ඒ වගේම විශේෂයෙන් ආශිංසන ප්‍රාර්ථනා කරනවා. තුලක්ෂිනා පෙරේරා දියණියගේ ඒ විභාගය පිළිම් සිටීමට බලාපොරොත්තු විභාගයට චෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දමිරු සුවනක පුතුණුවන් තහා කොමල්යා දියණියට සෙත් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම පැමිණ සිටින සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරනවා ඒ නිසා පින්වත් <coughs> දීපාල් මහත්මාවගේ නිමාලි මහත්මාවගේ ඒ සියලු සම්‍යක් ප්‍රාර්ථනාවන් 100%ක්ම මුදුන්පත් වේවා කියලා ප්‍රාචින්තන ප්‍රාර්ථනා කරනවා ඒ වගේම දීපාල් පෙරේරා මහත්මාගේ දෙමව්පියන්ට හා නෑදෑ හිතමිතුරන්ට සෙත් පතනවා මිනාලි පෙරේරා මහත්මියගේ මෑණියන් ප්‍රධාන ඒ නෑද හිතමිතුරන්ට චිත් ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා ඒ දෙපළගේ සියලු සම්ඥා ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා. දෙවියන් සත්‍යමත් ලෝකයාටමත් අපි හැමෝටමත් ඊ타මිත්මන් පාරමී පුරාගෙන ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන් පිණසම මේ කුසල් උපකාර වේවා කියලා කවුරු ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසත්තා චබුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං තරන්ති සාදු සාදු සාදු ඒ උතුම් වූ ධර්මදේශනාව පවත්වා වදාළේ තරවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මෙහෙවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ දේශකයන් වහන්සේ සිදු කරන ශාසනික මෙහෙවර තව බොහෝ කල් සිදු කරන්ට අවශ්‍ය ශක්තිය මෙහෙවර නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අද මෙත් දිනතුව ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු